මේ ධර්ම දේශනාව සඳහා මේ සෑම පින්වතුන් කියන ධම්මපදයේ තියෙන ගාතාවක් මාත්‍රකාවක් වශයෙන් තබා ගත්තා. එම ගාතාවෙන් පෙන්වුම් කරන ධර්මය නම් අනිච්චාව සංඛාරා කියන අපිට හුරු පුරුදු සංස්කාරවල අනිත්‍ය භාවය පෙන්වුම් කරන ආකාරයටම සියලුම සංස්කාරය අනිත්‍ය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් පාඨයක්. ඒ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් වින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසලා. මේ පාඩ අපි හඳුනාටම පාඩම් තියෙන ධාතාව. මේ පාඩම් තියෙන ධාතාව වගේ මෙහි අර්ථයක් සෑහෙන දුරට අපිට තේරෙනවා. මේ ධාතාවෙන් කියවෙන්නේ සියලු සංස්කාරය අනිත්‍ය බව නැත්නම් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව විදර්ශනා ප්‍රඥාවෙන් යමෙක් දකිනවද එතන දුකක් නැති තැනක් වෙනවා. එය සංසාර විමුක්ති මාර්ගය වෙනවා. එයම නිවන වෙනවා. සරලවගතොත් අදහස ඒකයි. සියලු සංස්කාරවල අනිත්‍ය දකින්නවද? හැබැයි දකින්න තියෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. මේ විදර්ශනා ප්‍රඥාවෙන් සංස්කාරවල අනිත්‍ය දකින්න තැන දුකක් නෑ. දුකක් නැති තැන තියෙන්නේ නිවන. මෙහිම ධර්මපාලකයන් බොහොම සරලව බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඇතුළත් වන ඒ නිවන කියන එහෙනම් දුක නැති තැන සංසාර විමුක්තිය ගැන මේ පද හතරට බුදුහාමුදුරුවෝ ඇතුළත් කරලා තියෙනවා. දැන් මේ පින්වත්තුන් සලකා බලන්න වෙනවා මෙච්චර මේ සරල ආකාරයට පෙනෙන දේ මේ ආකාරයෙන්ම අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? නැත්නම් අපි කුමන ආකාරයකටද මේ ධර්මයේ තියෙන මේ ගැඹීර தත්ත්වය අවබෝධය කරා යන්නේ මෙන්න මේ ධර්ම කාරණු ටික අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ සඳහා මේ පින්වතුන් මුලින්ම සැලකිල්ලට ගන්න අවශ්‍ය වෙනවා මේ ධාතාව බුදුහාමුදුරුවෝ දේශනා කරේ කාටද මේ නිදානිය නැතුව මේ ධර්මයේ තියෙන අරවත් භාවය තේරුම් ගන්න අපිට හැකියාවක් නැහැ. මුතුමේ කාලේ එක්තරා වස් කාලයක ආම්ද්‍රු කීයක්ස පහ දුහාම්ද්‍රුවන්ගින්ම තරගෙන කමඨහන් කිව්වේ සංසාර විමුක්තියට අවශ්‍ය කරන උපදේශ. අරගෙන ඈත ප්‍රදේශයක තියෙන සම්මානයකට වැඩම කරන්න යෙදුණා. වස්තු මාසයේ තුලම ඒ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දීපු උපදේශ මාලාව ඒ භාවනා සිදු කරා. එතකොට භාවනා කියන්නේ සමත භාවනාව වෙන්න පුළුවන්, විදර්ශනා භාවනාව වෙන්න පුළුවන්. කොහොම හරි බුදුහාමුදුරුවෝ දීපු උපදේශ මාලාවට අනුව මාස 3ක්ම ඒ සංසාර විමුක්තිය හඳුනා ගැනීමට නැත්නම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ හාමුදුරුවෝ 500 දෙනා වහන්සේම මහන්සි වුණා. නමුත් අවාසනාවකට මේ ආන්දරෝ කිසිම කෙනෙකුට මේ වස් කාලයේදී ඒ සිදු කරා වූ භාවනාව වලින් ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා. පස්සේ හාමුදුරුව කතා බහ කරනවා දැන් මේ අවුරුද්දේ වස් කාලය අවසන් වුණා. අපි බුදුහාමුදුරන්ගෙන් උපදේශ අරගෙන ආවට ඒ බලාපොරොත්තු අපේක්ෂාව සිදු කරගන්න බැරි වුණ නිසාවෙන් මේ වස් කාලයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා ඊට පසු කාලීනක මේ වගේම නැවත මේ විදිහට වැඩිපුර මහන්සි වෙන වස් කාලයක වැඩිපුර මහන්සි වෙන්න සැලසුම් කරගමු කියන සාකච්ඡාව ඇතිකන බුදුහාමුදුරුවෝ ළඟට ගියා. බුදුහාමුදුරුවෝ ළඟට ගියාම උන්වහන්සේ දේශනා කරපු ගාථාවයි මේ. ඒතර කාටද දේශනා කරේ කියලා බැලුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගෙන මේ සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් හුඟක් කටයුතු කරපු ඒ වස් කාලයක සම්පූර්ණ මාස තුනක්ම බුදුහාමුදුරන්ගෙන්ම උපදෙස් ලබාගෙන ඒ විපස්සනාදී භාවනා සිදු කරපු හාමුදුරුවෝ 500කටයි මේ හාමුදුරුවෝ 500 දෙනා වහන්සේට මේ ගාථාවෙන් ධර්මීය පැහැදිලි කිරීමෙන් පස්සේ හැමදෙනා වහන්සේම රහත් වුණා කියන එක තමයි ඒ ධම්මපදයේ අටුවා පොතේ සඳහන් වෙන්නේ. එහෙනම් දැන් මෙතන අපිට ඉගෙන ගන්න යුතු ධර්මයක් තියෙනවා. අර හාමුදුරන් වහන්සේලා සෑහෙන කාලයක් මහන්සි වෙලා බුදුහාමුදුරන්ගේ උපදේශ අරගෙන භාවනා කරා. අනිකුත් සාසනික ප්‍රතිපත්ති ගෙනිච්චා. නමුත් උන්වහන්සේලාට අවශ්‍ය කරන මේ ධර්මීය අවබෝධ වුණේ නැහැ. අහලතේ මේ ධර්මයේ අවබෝධයෙන් දුරට යමුලා ප්‍රාණිය වෙලා බුදුහාමුදුරු ළඟට පැනලා පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ගාථාවක් ශ්‍රවණය වෙලා පදහරක ගාථාවක් මේ පැහැදිලි කරාට පස්සේ ඒ හාමුදුරන් වහන්සේලා කුතිය නමම රහත් භාවයටපත් වුණා. මේක අපි සැලකිය යුතු දෙයක්. එහෙනම් මේ ධර්මයේ අපි හිතන්නේ නැතක් කියනවා. ඒ පැතිකඩ මාතාවහ මේ හාමුදුරුව කොහොමද රහත් උනේ? ඇයි උන්වහන්සේ සත්‍යර් මහන්සියලා විපස්සනාදී භාවනා කරන කාලේ මේ ධර්මයේ කිසිම දෙයක් අවබෝධ කරගන්න බැරුණේ. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. වර්තමාන අපේ සමාජයටත් මේ වගේ කරුණු වලින් ඉගයක් වෙනවා. ඒ කියන්නේ අපි හුඟක් අය හුඟක් මහන්සි වෙනවා මේ විපස්සනාදී භාවනාවලට ජීවිතේ හුඟක් කල් මේවට මහන්සි වෙනවා. නමුත් මහන්සිය තරම් ප්‍රතිඵල නැහැ. තමගේ තමන්ගේ තම තමන්ගේ මානස දියුණු වෙලක් නැහැ. මහන්සියක් සිදු කරලා තියෙනවා. හරියාකාරව ඒ අවශ්‍යන භාවනා සමාන විට කෙරලත් ඇති. එහෙනම් මේ භාවනාවක් කෙරුවපමණින් නැත්නම් භාවනාවක් සිදු කරපමණින් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියන එකට හොඳ සාක්ෂියක් තමයි මේ ගාථාව. ඒ ඒ භාෂාවෙන් පෙන්වුම් කරන අවස්ථාව ගත්තොත් මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන උන්වහන්සේ බෝධ කරගත්තා වූ මේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය යම්කිසි තවත් කෙනෙකුට අවබෝධ කරගන්න ඕන නම් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණා තුන ඊටම වැදගත් සාධක ටිකක්. මෙන්න මේ කාරණා තුන නිසාවෙන් තමයි අර ආම්ද්‍රණ වහන්සේලාට මේ தත්ත්වය උදා වුනේ. ඒ කාරණා තුන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, ෘතඥාන වශයෙන්. මේ බුදුහාමුදුරුවෝ බෝධ කරගත්තා වූ ධර්ම කවුරු හරි සුතමේ වශයෙන් අහලා කියෝලා සාකච්ඡා කරලා හරියට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කුමක්ද කියලා අනුමාන ඥානයක් ඇති කරගන්න එක තමයි දැනුවත් වීම තමයි සත්‍ය ඥානය කියන්නේ. ඊළඟට මේ සත්‍ය ඥානයෙන් පණ බුදුහාමුදුරුවන්ගේ චරත්‍ය හෝ ලෞකිකත්වයේ ඉක්මෝන தත්ත්වය අවබෝධ කරගන්න බෑ. සත්‍ය ඥානයේ වගේම තව තිබිය යුතු දෙයක් තමයි කෘත්‍ය ඥානය. කෘත්‍ය ඥානය කියන්නේ ක්‍රියාවලිය. නැත්නම් පුහුණුවක්. දැන් මේ අපි දන්න තරමින් මේ පින්වතුන් අහලා තියෙන සීල ශික්ෂාව කියන්නේ කෘත්‍ය ඥානයට උදව් වෙන දෙයක්. සමාධි ශික්ෂාව කියන්නේ කෘත්‍ය ඥානයට උදව් වෙන කෘත්‍යයක් ඒ. කොහොමද? ඒ වගේම ඥාන ශික්ෂාව කියන්නේ කෘත්‍යයක්. මේ කෘත්‍ය ඥානයටයි උදව් වෙන්නේ. දැන් අපි සලකලා බලන්න ඕනේ එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන යමෙක් පුරුදු කරනවද එතන තියෙන්නේ කෘත්‍ය ඥානය වඩා වර්ධනය කිරීමට ගන්නා වූ මහන්සිය. එතන හැබැයි සත්‍ය ඥානය පිළිබඳ ගැටලුවක් නැහැ. දැන් යමෙක් මහන්සි වෙලා තව කෙනෙක්ගෙන් ඉගෙනගෙන තව කෙනෙක්ගෙන් අහගෙන මේ සීල සමාධි ප්‍රඥා කියන තුනම වැඩෙන්න. හොඳින් භාවනා කරනවා නම් විපස්සනා භාවනාවක්ම කරනකොට ප්‍රඥා ශික්ෂාව සිදු වෙනවා. මේ භාවනාව කොච්චර කාල හොඳින් සිදු කරත් එය සත්‍ය අවබෝධයට හේතුවක් නොවන බවට සාක්ෂියක් තමයි අපිට හම්බ වෙන්නේ. මේ හාමුදුරන් වහන්සේලා 500 නම දිහා බැලුවම උන්වහන්සේලාට අඩු වෙලා තියෙන්නේ කෘත්‍ය ඥානෙ නෙවෙයි සත්‍ය ඥානයයි. ඒක කවදා හරි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ සත්‍ය ඥානෙ හා කෘත්‍ය ඥානය කියන දෙක එකතු වුණොත් සමපාර වුණොත් සමපාත වුණොත් සමාන වුණොත් මෙන්න මේ ಗುಣ දෙකම එකතු වෙලා සතණයක් කෘත්‍ය ඥානයක් කියන ಗುಣ දෙකම එකතු වුණාම කෘතඥාන ලැබෙනවා කියලා. කෘතඥානිය කියන්නේ මේ ධර්මය අවබෝධ වීමයි. දැන් අපිට කලකල බලන්න වෙනවා අර හාමුදුරන් වහන්සේලා 509 මාස රැක් තිස්සේ උපරිම විපස්සනාවක් වඩනති මහන්සියලා කරන්න ඇති. මේ විපස්සනා වෙන මාසෙම උන්වහන්සේලාගේ කෘත්‍ය ඥානය කියන එකේ සම්පූර්ණ වීමක් වුණා. කෘත්‍ය ඥානෙ සම්පූර්ණ වෙලා තිබුණා. පු탁 වෙන්න බැරි හේතුවක් තියෙනවා මේ හාමුදුරන් වහන්සේලාට සත්‍ය ඥානෙ නැහැ. ඒ කියන්නේ කුමක්ද අවබෝධ කරගන්න ඕනේ මොකටද මේ භාවනාව කරන්නේ මොන වගේ අපේක්ෂාවක්ද තියාගන්න ඕනේ කියන හැඟීම අනුමාන දැනීම නෑ දැන් මේ දැනීම නැති හින්දා අර භාවනා කරා කියලා උන්වහන්සේලාට ප්‍රතිඵලයක් ලැබුණේ දැන් බුදුහාමුදුර ළඟට නැවත පැමිණියාට පස්සේ උන්වහන්සේ කුමක්ද දේශනා කරන්නේ නැවත අර සත්‍ය ඥානය ලැබෙන්න අවශ්‍ය කරන දහම් පාඩයක්. ඒ දහම් පාඩේ තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරය අනිත්‍යයි. මේක ආම්දරුරුත් අහලා තියෙන වචනයක්. කවුරුත් බෞද්ධය දන්නවා. ඊට පස්සේ සබ්බ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැනගත්තට යමෙකුට යහපතක් වෙන්නේ නැහැ. නැත්නම් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒ සිරස්කාරය අනිත්‍යයි කියලා දකින්න ඕනේ යදා පඤ්ඤාය පස්සති. මේ විදර්ශනා නුවණින් දකින්න ඕනේ. විදර්ශනා නුවණින් කවුරු හරි සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කොත් එය තමයි දුක නැති තැන ඒ තමයි නිවන. ඒක තමයි මේ ගාථාවේ සරල අදහස. දැන් අර හාමුදුරන් වහන්සේලා අහන්නේ මේ දක්වනවා. එතකොට සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය බලන්න ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන්. දකින්න ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන්. එහෙම දකින්න වෙලාවක තියෙන්නේ දුක නැති තැන. එහෙම දකින්න වෙලාවක තියෙන්නේ නිවන. දැන් මේ කතාව අහන්නේ අර කාලයක් විදර්ශනා කරපු හාමුදුරුවෝ 500යි. 500 නම. උන්වහන්සේලා කල්පනා කරනකොට මේ தත්වේම අපිට කෘත්‍යයක් විදිහට එකක් විදිහට අපි මේකම නේද කරේ. අපි කරව බනා මේම නේද. නමුත් අපි මේ වටින දෙයක් කියලා හිතුවේ නැහැ. දැන් සියලු සංස්කාරයේ අනිත්‍ය බව අපි විදර්ශනා ප්‍රඥාවෙන් දැක්කනේ. ඒ දැක්කට අපිට ඒක වටිනවා කියලා තේරුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මේ වටිනාකම තේරෙන්නේ කියලා මෙන්න මේ හැඟීම් එක්කම අර විදර්ශනා ඥානයක් ඇති කරක විදර්ශනා භාවනාවක් සිදු කරොත් යමේ ඒ භාවනාව තුළ වැඩෙන ಗುಣධර්ම ටිකක් තියෙනවා. ඒ ಗುಣධර්ම තමයි පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග. දැන් මේ පංච ඉන්ද්‍රිය, පංච බල, සබ්ජංග කියන මේ ධර්මකාරණා 17 විදර්ශනා භාවනාවකින් අනිවාර්යෙන් ලැබෙන්න ඕන දේ. හරියට වෙනවා. දැන් මේ හාමුදුරන් වහන්සේ සම්බන්ධයෙන් මේ භාවනාව සිදු කරපු නිසා මේ පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන ඒවා වැඩිලා කියනවා. මේ බොජ්ජංග වල සමතත්වයකට ආවේ නැති එකෙන් තමයි උන්වහන්සේලාට ප්‍රතිඵලයක් ලැබුණ නැත්තේ. ඒ සමතත්වයකට එන්න නොඑන්න හේතුව තමයි උන්වහන්සේලාගේ සත්‍ය ඥාන තිබිච්ච දුර්වලතාවය. ඉලක්කය මේ භාවනාවේ ඉලක්කය හඳුනගෙන නෙවෙයි උන්වහන්සේලා භාවනා කරන්න ගියේ. මොන වගේ தත්ත්වයක්ද මේකෙන් අපි අපේක්ෂා කරන්නේ කියලා දන්නේ නැතුව ගියේ. එහෙනම් උන්වහන්සේලා විසින් හදාගත්ත වැරදි ලක්ෂයක් හොයාගෙන මේ භාවනාව කරන්න ගියේ. එතකොට වැරදි ලක්ෂය ලැබුණ නැති හින්දා උන්වහන්සේලා හිතුවා මේ ධර්මයේ අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ කාලේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තව කාලයකදී තමයි මහන්සි වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. නමුත් බුදුහාමුදුර ළඟට ආපුවම උන්වහන්සේට පේනවා අර 500 නමට සිදු වෙලා තියෙන ඇත්තටම මේ කෘත්‍යයේ අඩුවක් නෙමෙයි නැත්නම් ශික්ෂාවේ කර භාවනාවේ අඩුවක් නෑ කියලා බුදුහාමුදුරන්ට පේනවා. මේ අඩු වෙලා තියෙන්නේ සත්‍ය ඥානෙයි. සත්‍යානේ අඩුව නිසාවෙන් බුදුහාමුදුරුවෝ සත්‍ය ඥානය කියන්නේ කුමක්ද? දැන් මේ බුදුහාමුදුරුවෝ දීපු උපදේශමාලාව දුන්නේ කුමක් ඉලක්ක කරගෙනද කියන එක පැහැදිලි කරා. ඒ පැහැදිලි කිරීම උඩ අර හාමුදුරන් වහන්සේලාට අර සත්‍ය ඥානය සම්පූර්ණ වුණා ඒකම අර ඒ මාස 3ේදී වඩපු විදර්ශනා භාවනාව හේතු කොටගෙන අර බණහන වෙලාවේදීම අර කියන බොජ්ජංග ධර්ම වෙලා ඒ හඳුන්වන 500 දෙනම හත් තුනක්. මේක තමයි වෙන්න පුළුවන් ධර්මය. එහෙනම් මෙතෙන්දී අපි ඉගෙන ගන්නේ මොකද්ද? අපි ඉගෙන ගන්න ඕනේ දැන් අපිත් මහන්සි වෙනවා භාවනා කරන්න. හැබැයි භාවනාවේ ප්‍රතිඵල හිතන්නේ නැතුව. මොකටද මේ භාවනා කරන්නේ කියලා අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන දේ කුමක්ද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරන්ට අවශ්‍ය දේ මොකද්ද කියලා දන්නේ අපි සාමාන්‍ය යාළු මිත්‍රයෝ කියන එහෙම නැත්නම් රටේ සමාජයේ කියන යම්කිසි දෙයක් බලාපොරොත්තු අපි භාවනා කරනවා. ඒ දේ ලැබුණොත් අපි හිතනවා අපි භාවනාව දියුණුවයි කියලා. ඒ හිතපු දේ නොලැබුණොත් භාවනාව පිරුණා කියනවා. නමුත් ඒ තමන් විසින් හෝ තමන්ගේ පිරිසක් විසින් හදපු දෙය හිතාගත්තේ දෙය අපේක්ෂිත ප්‍රතිඵලය සත්‍ය ඥානයේ නොවේ නම් ඒගොල්ලෝ හැමෝම ඒ භාවනාවෙන් ප්‍රතිඵලයක් ගත්ත වෙන්නේ කොහොමද භාවනා කරත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක සම්බන්ධයක් වෙන්න ඕනේ. හැමෝම භාවනාවට පෙර හදා ගන්න ඕනේ මේ සත්‍ය ඥානෙ. කොහොමකටද අපි මේ දෙක කරන්නේ? මේ සත්‍ය ඥානෙ හොයාගන්න දැන් මෙතනද අපිට මේ ගාථා ධර්මයෙන් සැහැණ ධර්ම කාරණා ටිකක් හොයාගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සබ්බේ සංඛාරා අනිච්චාති. මේක සාමාන්‍ය ධර්මයක්. සියලු සංස්කාරය අනිත්‍යයි. එතකොට සංස්කාර කියලා ගන්නේ සාමාන්‍යයෙන් ඔබ හැමෝම මේ පින්වතුන් අහලා කියනවා පටිච්චසමුපාද විස්තරයේ තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ සංස්කාර කියන જાතිය හැදෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට අවිද්‍යාවෙන් හැදෙන උස්කාර වර්ග අපි අහලා තියෙනවා ණය ක්‍රම දෙකකට එක ණය ක්‍රමයකින් අහලා තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. අපි ළඟ තියෙන ඕනම මිනිසෙක් ළඟ තියෙන අපි හැමෝම ළඟ තියෙන සංස්කාර ඔක්කොම සියලු සංස්කාර ගත්තොත් ඔයින් එකකට වැටෙනවා. කාය සංස්කාර වෙනවා, වචී සංස්කාර වෙන්න පුළුවන්, චිත්ත සංස්කාර වෙන්න පුළුවන්. තවත් විදිහකට බුදුහාමුදුරුවෝ මේ සංස්කාර වර්ග තුනකට බෙදනවා වෙන ක්‍රමයකට. පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනින්ජාවි සංස්කාර කියලා. එතන කියන්නේ පින්පව් ආනින්ජාවි කියන්නේ අරූපාවචර මානසික මට්ටමකින් හදන සංස්කාරයි. චිත්ත සංස්කාරයක්. අනිත්වා අපිට පොදුවේ තියෙන ඒවා රූපාවචර ස්වરૂපයන් මේකට ඇතුළත් වෙලා තියෙනවා කොහොම හරි එතකොට අපිට දන්න පින්පව් කියන්නේ සංස්කාරයි අපි අතපය හොලවනවා වචන කතා කරනවා කියන්නේ සංස්කාරයි ඒක විදිහකින් ගත්තම දැන් පින්පව් වල විග්‍රහයක් දන්නේ නැති වුණත් කාට වුණත් හිතා ගන්න පුළුවන් යමෙක් කතා කරනවා දෙතන තියෙන වචී සංස්කාරයි දැන් මේ ධර්මදේශනාව පවත්වනවා මම මම කරන්නේ වචී සංස්කාරයි ඒ වගේම මේ ධර්මයේ අහන්න මේ පින්වතුන් වාඩි වෙලා නිස්සද්දව ඉන්නවා. එතකොට බණ අහන පින්වතුන් ළඟ ප්‍රකට වෙනවා කාය සංස්කාර. ඊට අමතරව මේ අහන ගමන් මේ ධර්මයේ ශ්‍රවණය වෙලා විවිධ මති මතාන්තර සංකල්පනා හිතට ගන්නවා ඒවා සංස්කාර. එහෙමනම් අපි අද දවස ගත්තොත් වෙන දවසක් ගත්තත් නිින්දෙන් එහැරී වෙලාවෙ ඉඳලා හවස් වෙනකම්ම නිින්දට යනකම්ම මේ සංස්කාර පවත්වීමක් කරලා තියෙනවා. එක්කෝ කාය සංස්කාර නැත්නම් වචී සංස්කාර නැත්නම් චිත්ත සංස්කාර. ඒකම ඒ කරපු ටිකම අනිපැත්තෙන් එකහුව වෙනවා එක්කෝ පුඤ්ඤාවි සංස්කාර නැත්නම් ආය අපුඤ්ඤාවි සංස්කාර. ආනිඤ්ඤාවි සංස්කාර නම් සිදු වෙන්නේ නැහැ එහෙම. ඒතර පුඤ්ඤාභියෝ අපුඤ්ඤාවි තමයි අපි දවස් 30 කරලා තියෙන්නේ. දැන් මේ විදිහට ගත්තම දැන් සංස්කාර කියන જાතිය එහෙමනම් අවිද්‍යාවෙන් හටගන්නෝ නම් අවිද්‍යාව තියෙන්නේ කාටද? කොහොමද අවිද්‍යාව තියෙන්නේ? මේකත් බලන්න වෙනවා. මෙතන ගැඹුරක් තියෙනවා. එංගතුනේ දැන් දෙයක් සංස්කාර කියන එක අපි සරලව සමාජයේ විග්‍රහ කරනවා සකස් වූ කියලා. දැන් සකස් වූ කියන එක තුල හැමතැනම සකස් වෙච්ච දේ සංස්කාර නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ම දන්නවා වැස්ස වහිනවා වැහලා පොළවේ වතුර ගලාගෙන ගිහිල්ලා පොළව හැරිලා වලවල් හැරෙනවා. කියන වලවල් හැදෙනවා. එතකොට වල වලවල් හැදුනේ වතුර ගලාගෙන ගිහිල්ලා. එතකොට ඉස්සෙල්ලා පස් මට මුට අපස්සෙවත් බවට හැරුණම එතන වෙනසක් තියෙනවා. අපි කියන සකස් වුණු දෙයක් තියෙනවා. වලක් සකස් වෙලා. නමුත් වැස්ස වහලා ඒ විදිහට පොළොව හැරුණා කියන එක සංස්කාරයක් නෙවෙයි. මොකද වැස්සට අවිද්‍යාවක් නෑ. පොළොවට අවිද්‍යාවකුත් නෑ. ඒ වගේම ගලාගෙන යන වතුරට අවිද්‍යාවකුත් නෑ. අවිද්‍යාව නැති තැන එමනම් සකස් වීමක් තිබුණට එතන සංස්කාරත් නෑ. අවිද්‍යාවක් තිබිලා සකස් වීමක් සිදු වුණොත් වෙනස් වීමක් සිදු වුණොත් සකස් වීමක් සැලසුනොත් එතන තියෙනවා සංස්කාරය. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව තියෙන්නේ කවද? එහෙනම් ස්වභාව වස්තුවට අවිද්‍යාවක් නැහැ. ස්වභාවික ධර්මතා වලට අවිද්‍යාවක් නැහැ. අවිද්‍යාවක් තියෙන සංසාරගත සත්‍යයට විතරයි. අපි වැනි මිනිස්යන්ට අවිද්‍යාව තියෙනවා. ඒකට හේතුව අපි මිනිස්සුව සතෙක් ඉඳලා සතෙක් කුජලයක් වුණොත් එයාට අවිද්‍යාව තියෙනවා. එහෙනම් සතේ කුජලයක් වෙලා යම් කිසි විදිහක වාචසික වෙන්න පුළුවන්, වචන කතා කිරීමක් වෙන්න පුළුවන්, කායික ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. මානසික සිතුම් පැතුම් වලින් ඇතිවෙච්ච චේතනාපූර්වක දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා හඳුන්වනවා. එහෙනම් අපි මිනිස්සු විදිහට අද උදේ ඉඳලා මේ වෙනත් එක්ම මේ බණ අහනවා කියන්නේ ඔය සංස්කාර පැවැත්වීම. දැන් ඔය සංස්කාර දැන් සකස් වෙන දෙයක් එළියේ තියෙන අවිද්‍යාවක් නැතුව හැදෙන සකස් වෙන දෙයක් දිහා බලා හිටියට එය තමන්ගේ දැනට තියෙන ලෞකික ප්‍රඥාවෙන් දැක්කට සත්‍ය දකින්නවා එතන නිවන තියෙනවා එතන දුක නෑ කියලා නෙමෙයි මේ ගාථාව කියන්නේ. බුදුහාමුදුර දේශනා කරන්නේ අර හාමුදුරන්ට බොහොම ගැඹුරු දෙයක්. උන්වහන්සේට උන්වහන්සේලාගේ තිබිච්ච අර විදර්ශනා ප්‍රඥාව නිසා වෙන්නේ. මේ අමුරු ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අපි හිතන්නේ නෙවෙයි. සකස් වෙච්ච දේ සංස්කාරණං සකස් වෙන දේ අනිත්‍ය ස්වභාවය දකින්නකොට තියෙන නිවන කියලා හිතනවා. නෑ එහෙම නෙවෙයි මේ කියන්නේ. නිවන කියන්නේ සකස් වෙන්න ඕනේ අවිද්‍යාවෙන් හැදිච්ච දෙකකින්. එහෙනම් සතෙක් කුජලයේ කන් සංස්කාරයේ දකින්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවෙන් නම් සංස්කාර වෙන්නේ අවිද්‍යාපත්‍යනම් සංස්කාර කියන්නේ එතකොට අවිද්‍යාවෙන් හටගෙන සාරකයි සංස්කාර වෙන්න පුළුවන් වචී සංස්කාර වෙන්න පුළුවන් චිත්ත සංස්කාර වෙන්න පුළුවන් වර්තමානයේ ගත්තොත් දැන් මේ පින්වතුන්ට උදාහරණයකට ගන්න පුළුවන් මම තම වාඩිවිල් බණ අහනවා එහෙනම් බනහනවා කියන එක ඔය වාඩි වීම ඔය වාඩි වීම ඔය විදිහට තියාගෙන හිටියේ කාය සංස්කාර අකණ්ඩව පවත්වාගෙන යෑම. එහෙනම් බන කියනවා කියන්නේ මං වචී සංස්කාර අකණ්ඩව පවත්වාගෙන යෑම. එහෙමනම් දැන් මේ දෙක ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න එක කාය සංස්කාර නම් බුදුහාමුදුරන්ගේ මේ තමයි සංස්කාර වලටපත් වෙන්නේ අවිද්‍යාවයි. එන අවිද්‍යාව හිඳයි වාඩි වෙලා ඉන්නේ. ඒතර අවිද්‍යාව නැත්නම් අපිට වාඩි වෙලා බනහන්න බෑ. අපි හිතනවා සමහර වෙලාවට අවිද්‍යාව නැති හිඳයි අපි බනහන්නේ කියලා නෑ. අවිද්‍යාව තියෙන හිඳයි බනහන්නේ. අවිද්‍යාව තමයි සංස්කාරයක් හදන්නේ. එක්ක පුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අවිද්‍යාව තියාගෙන කාය සංස්කාරයක් විදියට බනහනවා ඒ කාය සංස්කාරය හැබැයි පුඤ්ඤාවි සංස්කාර. පිනක් ඒ හේතුව තමයි අනාගත සංසාරයට යහපතක් වෙන. හොඳක් වෙන. හොඳ සංසාරයක් හදන දෙයක් බනහනින්. තව කෙනෙකුට පුළුවන් මෙහෙම ඔය විදිහටම ඉඳගෙන වාඩි වෙලා අපට යුතුයකමක් කරන්න. තව කෙනෙකුට තව පුජ්‍යලයකට හානි වෙන දෙයක් කරන්න. ඒකත් අවිද්‍යාවෙන් කෙරෙන්නේ. ඒකත් කාය සංස්කාරයක්. නමුත් ඒ කාය සංස්කාරය තව විදිහකින් අපුඤ්ඤාවි සංස්කාර කියලා. නමුත් දැන් මේ පින්වතුන්ට සතුටු වෙන්න පුළුවන් අපි මේ කරන්නේ පුඤ්ඤාවි සංස්කාරයක්. නමුත් අවිද්‍යාවෙන් තමයි මේකත් වෙන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ කොහොමද? මේ තමයි ප්‍රශ්නේ. අවිද්‍යාව කියන්නේ පින්වතුනි 아무ත දෙයක් නෙවෙයි මමත්වයයි. ලේසියෙන් තේරෙන වචනේ ගත්තොත් අපිට තේරෙන භාෂාවට ගත්තොත් මමත්වේ. මමත්වයේ තිබිලා යමක් කරනවද වචනයක් වෙන්න පුළුවන් කායික ක්‍රියාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මානසික ක්‍රියාවලියක් වෙන්න පුළුවන් මමත්වයේ සහිත සතේ මමත්වයේ තියෙන සතේ මමත්වේ නැත්නම් සතෙක් නෙවෙයි එහෙනම් සතෙකුට උරුම දේ මමත්වයයි මෙන්න මේ මමත්වය තමයි අවිද්‍යාව අවිද්‍යාවෙන් ඉඳන් කරන දේ සංස්කාරයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර අර හාමුදුරන් වහන්සේලා 509ට සබ්බේ සංඛාරා අනිච්චාති කියලා සංස්කාරය අනිත්‍යයි කියන්නේ. ඒක අනිත්‍යයි කියලා නිකන් කියනවා නෙමෙයි. මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කියනවා නෙමෙයි. සියලු සංස්කාර අනිත්‍යයි කියලා මේක තමයි ධර්මයක් වෙනවා ඒක. නමුත් ආසං සංස්කාර වල අනිත්‍ය දකින්න පුළුවන් කමක් ප්‍රඥාවට ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ ධර්මයේ මෙනෙහි කිරීමෙන් හිත තැම්පත් වීමේ සමාධියක් ලැබෙනවා. ඒකෙන් ආයගොල්ලන්ට පුළුවන් ඕන නම් සිත තැම්පත් කරන්න සබ්බේ සංඛාරා අනිත්‍යා අනිත්‍යාති කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරේ පමණින් වෙන්නේ සමාධියකට යනවා. ප්‍රඥාවකට යන්නේ. දැන් එහෙනම් මෙතන මේ බුදුහාමුදුරුවෝ පෙන්වන යදාපඤ්ඤාය පස්සතිය කියන ගම්වීර ධර්මයේ කොමද? මෙතන තමයි මේ ධර්මයේ රහස තියෙන්නේ. කොහොමද දකින්න ඕනේ සංස්පෘත්‍යයි කියලා? යදාපඤ්ඤාය පස්සතිය කියන එක තේරුමම වෙන්නේ විදර්ශනා ප්‍රඥාවයි. එහෙනම් විදර්ශනා ප්‍රඥාව කියන එකේ තේරුම තමයි මමත්වය නැති මානසික ස්වરૂපයකින් බලන්න කියනවා සංස්කාර දිහා. ඒතකොට මමත්වේ නැති ඒ මානසික ස්වરૂපයක් අරගත්තොත් අවිද්‍යාව නැතු වෙනවා. එහෙනම් අවිද්‍යාව නැති තැන සංස්කාර දිහා බැලුවොත් සංස්කාර කියන්නේ සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ සැකසීමක් තියෙනවා. වෙනස තියෙන්නේ සකස් වෙන පුජ්‍යලෙක් නේ. එහෙනම් අපි වරදවා තේරුම් ගන්න හොඳ නෑ මේ ධර්මයේ ගැඹුරු බව තියෙන්නේ මෙතනයි. ඒ කියන්නේ අපිට අපි ළඟම සිදුවෙන අපි තමා ළඟම තියෙන කාය සංස්කාර වෙන්න පුළුවන් වචී සංස්කාර වෙන්න පුළුවන් චිත්ත සංස්කාර වෙන්න පුළුවන් මේ තුනම ගත්තොත් සබ්බේ සංඛාරා වෙනවා අපි ළඟම තියෙන පුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන් ආපුඤ්ඤ අපුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන් ආනෙන්ජාවි සංස්කාර වෙන්න පුළුවන් මේවා සබ්බ සංඛාර වෙනවා. සියලුම සංස්කාර වෙනවා මේ තුන එකතු වුණා. දැන් ඔයගොල්ලන්ට මේ සංස්කාරයක් දිහා බුදුහාමුදුරුවෝ බලන්න කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් බලන්න කියන්නේ මමත්වෙන් තොරව බලන්න කියන්නේ. ତොර මමත්වෙන් තොරව කෙනෙකුට හිතලා මතලා බලන්න බෑ. මමත්වෙන් තොරව Taman දිහා බලන්න බෑ. Tamanගේ ක්‍රියාකාරීත්වය බලන්න බෑ. Tamanගේ වචන දිහා මමත්වෙන් තොරව අපිට බලන්න බෑ. නිකන් කල්පනා කරාට බෑ බණ ඇහුවට බෑ මොකද්ද කරන්න ඕනේ මමත් අහක් කරන විදිහ ශික්ෂාවක යෙදෙන්න ඕනේ මමත්ය අහක් කරන්න පුළුවන් විදිහ ශික්ෂාවක් විදිහට බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ ඒකායන ක්‍රමයක් යමෙක් සීලයක පිහිටලා කය වචන දෙක සංවර කරගෙන තරමක් දුරට අඩුම ගාන පංචශීලයේ ආරක්ෂා වෙන තරමටවත් එහෙම ජීවත් වෙන අතරතුර සිත තැම්පත් වෙන සමාධි භාවනාවක් කරලා ඒ වගේම බුදුහාමුදුරෝ දීලා තියෙන විස්සනා භාවනාවක් නැත්නම් සතිපට්ඨාන ස්ත්‍රිය ඇතුළත් භාවනාවක් කරොත් ආන්නෙතෙන්දී මමත්වය අහක් වෙනවා. සතිපට්ඨානයක් වැඩුවොත් මමත්වය අහක් වෙනවා. ඒතකොට සතිපට්ඨානයක් වඩපු අය තමයි අර හාමුදුරන් වහන්සේලා 509 මාස 3ක් එක දිගට නමුත් උන්වහන්සේලාට ඉලක්කය වැරදි යා ඒගොල්ලෝ හිතුවේ නෙවෙයි මේ භාවනාව කරේ කුමකටද කියලා දන්නේ නැතුව නමුත් මේ භාවනාව තුළ මේ හාමුදුරන් වහන්සේලාට වැඩිලා තිබුණා මමත්වයේ අහක් වෙන ස්ථාන පාස් කරලා තිබුණා. පහු කරලා තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ මේ දේ පැහැදිලි කරනකොට ඒ ස්ථානයේ ගොල්ලන්ට වටිනවා කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. සත්‍ය ඥානය ලැබීම තුළ. එහෙනම් මමත්වයේ අහක් වෙච්චේ ඒ අවස්ථාවක තියෙන ප්‍රඥාව තමයි විදර්ශනා ප්‍රඥාව. දැන් ඔයගලන්ට ප්‍රඥාවක් තියෙනවා ඒක මමත්වයක් එක්ක තියෙන හින්දා ඒක දැනුමක් වෙනවා. අපිට තියෙන ප්‍රඥාවක් නෙවෙයි දැනුමක්. ඒ දැනුම භාෂාමය දැනුමක් වෙන්න පුළුවන්, විෂයානුබද්ධ දැනුමක් වෙන්න පුළුවන්, ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් වෙන්න පුළුවන්, සමාජීය දැනුමක් වෙන්න පුළුවන් ඕන එකක්. ඒ සෑම දැනුමක්ම ගොනු වෙලා තියෙන්නේ මමත්වයේ උඩයි. ඔය දැනුම උඩ සත්‍ය දකින්න බෑ. මොකද මම රිංගගෙන ඉන්නේ ඉඳ දැනුම ඇතුළේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන ශික්ෂාව තුළ ඒකායන මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා කියන තුන මේකට වැඩුණොත් ඔය ප්‍රඥා කියන ශික්ෂාවේදී නැති කරන්නේ මමත්වයයි. මමත්වේ නැතිතන ඉතුරු වෙන්නේ ප්‍රඥාවයි. මෙන්න මේ ප්‍රඥාවෙන් දකින්න කියනවා තමා තුළ සිදුවෙච්ච සංස්කාරය. අර හාමුදුරන් වහන්සේලා 500 ළමට එනම් සිදුවෙන්නේ. එනකොට දෙනවා මට අහස් කරන්න කරපු භාවනාව කාලයක් තිස්සේ කරපු නිසා මේක ගැන ඒගොල්ලන්ට පුහුණුවක් තියෙනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා මමත්වය නැතුව මමත්වයෙන් තොර වෙලා ඒ මමත්වයේ නැති තැන තියෙන විදර්ශනා ප්‍රඥාවෙන් Taman ළඟ තියෙන සංස්කාර දිහා බලන්න. වෙන විදිහකට නිකම් බලලා වැඩක් නැහැ. කියුවට වැඩක් නැහැ. අපි කරන්නේ ඊට වෙනස් දෙයක්. සංස්කාරය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන්නේ කවුද මමයි. මම මෙනෙහි කරලා සත්‍ය දකින්න බෑ. එතන දුක නැති වෙන්නේ නැහැ. අනිත්‍ය සංස්කාර අනිත්‍යයි කියලා මම හිතුවට දුක නැති වෙන්නේ මම ඒ කොච්චර හරි දිගින් දිගට හිතුවත් දුක නැති වෙන්නේ. ඒකත් දුකක් වෙනවා. ඒ මෙනෙහි කිරීමම දුකක් වෙනවා. හේතුව මෙනෙහි කරන්නේ මම හින්දා. දැන් මෙන්න මේ ප්‍රශ්න ජාලාවක් මෙතන ගොඩ නැගෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන ධර්මයයි අපි තේරුම් අරගෙන තියෙන ධර්මයයි දෙක. එනිසාවෙන් අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම මේ විදර්ශනා ප්‍රඥාව තුලින් තමයි අපිට මමත්වය අහක් කරගන්න පුළුවන් වෙන්නේ මමත්වය අහක් වෙච්ච තැන තියෙන්නේ විදර්ශනා ප්‍රඥාවක් මේ ප්‍රඥාව තුලින් පුළුවන් තමන් ළඟ ඒ මොහොතේ සිදුවෙන කාය සංස්කාර වෙන්න පුළුවන් වචී සංස්කාර වෙන්න පුළුවන් චිත්ත සංස්කාර වෙන්න පුළුවන් ඒවා දිහා බැලුවොත් එතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි තේරුණානේ මෙන්න මේක තමයි මේ කියන ගාථාවේ තේරුම එහෙම නැතුව අපි නිකන් සාමාන්‍ය සරලව අරගෙන මේ රටේ ලෝකයේ තියෙන දේවල් වල අනිත්‍ය බැලුවා කියලා දැක්කා කියලා පෙන්වුවා කියලා ඒක ගැන සාකච්ඡා කරා කියලා ඒක ගැන මොනවා හරි වර්ණාවක් කරා කියලා දැනුවත් වුණා කියලා බුදුහාමුදුරන්ට ඕනේ ඉලක්කයට සත්‍ය ඥාණයට යන්න බෑ. අපි ඉගෙන ගන්න ඕන බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒකායන මාර්ගය පුරුදු කරලා ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන පුරුදු කරානේදී මේ බුදුහාමුදුරුවෝ කියන ආකාරයට මමත්වයෙන් තොර වෙලා අපේම සංස්කාර දිහා බලා ඉඳීමේ විදර්ශනා ප්‍රඥාවක් ලබා ගන්න. එහෙම ප්‍රඥාවකින් බලා ඉන්නකොට දකින්නේ මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන විතරයි. මේක තමයි මේ ගාථාවේ අර්ථය වෙන්නේ. නැතුව වෙන සරල භාවයක් නෙවෙයි තියෙන්නේ. මෙතන ප්‍රායෝගිකයෙකුත් ඕනේ සත්‍ය ඥානිකුත් ඕනේ. නැත්නම් සත්‍ය ඥානියත් ඕනේ, සුත්ති ඥානියත් ඕනේ. මේ දෙක සමපාත වුණාම පු탁ඥානෙ ලැබෙනවා. අර හාමුදුරන් වහන්සේලාට අර වස් කාලයේදී ඇති ප්‍රමාණවත් වෙන්න පුත්ති ඥානෙ ලැබුණා. නමුත් සත්‍ය ඥානෙ උන්වහන්සේ ළඟ තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ළඟට පැමිණුවාට පස්සේ බුදුහාමුදුරුවෝ කරලා දුන්නේ උන්වහන්සේලාගේ අඩුපාඩු වෙච්ච සත්‍ය ඥානය ලබා දෙන්න මේ ගාථාවේ ඇති ධර්මයේ පැහැදිලි කරා. එතකොට පැරණිය ලබාගෙන හිටියේ සත්‍ය ඥානයත් බුදුහාමුදුරුවෝ විසින් අලුතෙන් හදලා දීපු දීපෝ සත්‍ය ඥානයත් සමපාත වීමෙන් උන්වහන්සේලා 509 රහත් වුණා. මෙය පිටත් වැඩගත් වෙනවා අපිත් භාවනා කරනවා වෙන විවිධ පින්කම් කරනවා කරනකොට මේ ධර්මානුකූලව ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහට කිරීමමයි වැදගත් වෙන්නේ. එතකොට මේ ධර්මයේ ලේසි වෙනවා, ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. අද කාල වේලාවක් දැන් ඉක්ම යන නිසා මේ පින්වතුන්ට මේ ගාථාව ඇසුරෙන් ලබා ගන්න දැනුම තමන්ගේ මේ ජීවිතය තුළම මේ සත්‍ය ඥානය හා කෘත්‍ය ඥානය සමබර කරගෙන කෘතඥානය ලබාගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු සම්මා දිට්ඨිය ලබා ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනය අවසන් කරනවා ඒකම ඒ ධර්මදේශනයේ අවසන් කිරීමක් වශයෙන් මේ මේ පින්කමට සහභාගී වුණා වූ ඒ වගේම දායකත්වයේ දරුවා වූ මේ පින්වතුන්ගේ නාම ලේඛනය සම්බන්ධව විස්තරයක් ඒ නිවේදක මහත්මයා විසින් පවත්වනවා ඇති. දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු. මියගිය අජිත් ජයතිලක මහතාට පින් අනුමෝදන් කිරීමත් මාවනැල්ල සියඹලා පිටියේ විසූ ෆ්‍රැන්සිස් ජයතිලක සුමනා ජයතිලක දෙමව්පියන් සීස සරත් ප්‍රේම් යන සොහොයුරන් සහ හෙට්ටිමුල්ලේ නන්දන නිවසේ තිස්ස ජයසිංහ සිසිලතා ජයසිංහ යන සැමට පින් අනුමෝදන් කිරීමක් පරමුණින් දායකත්වය දරන්නේ කෑගල්ල පරගම්මන මල්පන්දලිය වත්ත F එකෙන් අට නිවසේ ගංගා ප්‍රියාණී ජයසිංහ අමවල මහත්මිය ත්‍රිවත්ගොඩ පදිංචි ජගත් ජයසිංහ මහතා සහ එම මහත්මිය වන චාන්දනී කොළිතුවක් උසහා කල්ලාඹි සමගෙන් මෙවැනි සංසිද්ධ දෙපාර්තමේන්තුවේ ප්‍රියානන්ද පුරට පින් පැමිණවීමත් ගෞතර ස්වාමීන් වහන්සේට මෙන්ම සුජීවත්ව සිටින බෑණිවරු දෙපළට සහ මේ සඳහා සහයෝගය දුන් කල්යාණ මිත්‍රාදීන්ට මෙන්ම මේ පවුල්වල සියලුම දෙනාටත් ධර්මයසු ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය මෙන්ම මේ භවයේදීම ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවායි යන ප්‍රාර්ථනාවෙන් වසර 26කට පෙර පරිලෝසපත් පියාණන්ට වසර 13කට පෙර පරිලෝසපත් නෑනියන්ට සහ සියලුම පරිලෝසපත් නෑදෑහිත මිතුරන්ට උතුම් නිවන් අවබෝධය පිණිසත් සියලු දෙනාටම ඉක්මන් භවයකදී නිවන් අවබෝධය ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වය දරන්නේ හේයන්තුඩුව පුවක්ගහ ලන්ද 747 ඒ නිවසේ පද්මිනී හෙට්ටිආරච්චි සමග සහෝදර සහෝදරියන් පාදුක්ක උඩුමුල්ල විසූ නැසීගේ සුබනීරිස් මුදලාලි මහතා සහායම මැතිනියට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් දායකත්වය දරන්නේ මහරකම අබගහපුර අංක 20 නිවසේ පවුලේ ඥාතීන් විසින් ස්වාමි පුරුෂයා වන විශ්වාමික පුෂ්කරණ ව්‍යාප්තිලධාරී පී.එච්. බුදදාස මහතා මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් එතුමාටත් දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාති මිත්‍ර ගුරුවරු සමට පින් පැමිණවීමටත් සුජීවත්ව සිටින දූ දරුවන් සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් පුලෝකවාසී සිටීමත් ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත් දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වය දරන්නේ බටපොළ ඉලුක්පිටිය එල්.එච්. හේමා බුදුදාස මහත්මිය සමන් නිශාන්ත නිලිසා තුෂාරි සම්පත් ඉරෝෂන් යන දූතරුවන් දැන් පුණ්‍යානුමෝදනාව වාසනාවන්ත පින්වතුනි මේ ධර්ම දේශනාව ප්‍රවස්තන්ඩ දායකත්වයේ දරුවා වූ පින්වතුන්ගේ නාම ලේඛනයක් පැහැදිලිව පැහැදිලි වුණා. මේ පින්වතුන් බලාපොරොත්තු වෙන උතුම් වූ බලාපොරොත්තුත් ඒ අවස්ථාවේදී ඉදිරිපත් වුණා. ඒ සෑම දෙයක්ම ඉෂ්ට වේවා. ඒ වගේම අපි මේ සිදු කරගත්තා වූ සියලුම කුසල් අපේ ජීවිතවලට ඒ වගේම අපි අපේ දෙමව්පිය ආදී සෑම ඥාති මිත්‍රාදීන්ටත් අපේ මේ පරිලෝකීය වූ සියලුම ඥාතීන්ටත් හේතු වේවා වාසනාව වේවා ඒ වගේම මේ සිදු කරගත්තා වූ ධර්ම දේශන බලයෙන් අපිටත් මේ අවශ්‍ය කරන බුදුන් දෙන කරන ඥානය ලබා ගැනීමට හා කෘත්‍ය ඥානයක් සිදු කර ගැනීමට පුහුණුවක් ලැබීම හේතු වේවා වාසනාව වේවා ඒ වගේම බුදුහාමුදුරේ දේශනා කරන ආකාරයට මම නැති අවස්ථාවක තියෙන මේ විදර්ශනා ප්‍රඥාව තුළින් අපේම මේ කාය සංස්කාර, අතිසාර චිත්ත සංස්කාර දැකීමට මේ ජීවිතේම හැකියාව, ශක්තිය හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තමුදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච මට්ටා දේවා නාගා මහිද්దికා නමෝ දිත්වා චිරන් රක්칸 රක්ඛන්තු ලෝක ශාසනං ආරතට්ඨා ච මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං අද සෙනසුරදා වත්මන් ශාසනව පැවැත් වූ දේශකයන් වහන්සේ පොකුණුවේ විනයාලකාම ආදිවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ. ඔබටත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.